කොහොමද පිට ස්වාමීන් වහන්සේ Zoom එකේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න ස්වාමින් වහන්සේ පටවි ධාතුව කියලා සැබවින්ම දෙයක් තිබේද? උදාහරණයක් වශයෙන් සැබවින්ම මිරිඟුදිය කියලා සැබෑ දෙයක් නැහෙනේ. නමුත් නමුත් අපි මිරිඟුව කියලා හඳුනා ගැනීමක් තියෙනවා නේ. ඒත් එතන මිරිඟු ස්වභාවයක් නේ ඇති දෙයකුත් නොවේ. නැති දෙයකුත් නොවේනේ. නිකම් ස්වභාවයක් පමණයිනේ. පටවි ධාතු ආදී ධාතු ගැනත් එහෙම කියන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? එහෙම කියන්න බෑ. නිසා තමයි පරමාර්ථ ධර්ම සහ ප්‍රඥප්ති කියලා දෙකක් තියෙනවා. ඒතර මිරිඟුව කියන එක පරමාර්ථ නිසා පෙනෙන தত্ত্বයක්. දැන් මේසේ කියලා එකක් නැහැනේ. මේසේ කියලා එක කකුල් ටික ගලවලා වෙනස් කරන් පස්සේ එහෙම එකක් නැහැ. ඒතර මේසේ මේසේ කියන්නේ ප්‍රඥප්තිය. හැබැයි ඒකේ තියෙන පටවි ධාතුව කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් ඇති වෙලා නැති වෙන विद्यमान ධර්මයක්. පටවි ධාතුව කියන එක මිරිඟුව වගේ සම්මුතියක් නෙමෙයි. ආපෝ ධාතුව කියන්නේ මිරිඟුව වගේ සම්මුතියක් නෙමෙයි. මේ පරමාර්ථ ධර්ම වශයෙන් 82ක් දක්වන්නේ ඒවා පරමාර්ථ කියන්නේ බෙදලා බෙදලා ගත්තාම ඒක विद्यमान ධර්මයක්. දැන් ඒ ඕනේ නිර්වාණය ගත්තන් පස්සේ නිර්වාණය මොකද්ද තියෙන්නේ? පඨවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ, ආකාශ නැහැ, විඥාන නැහැ, චිත්ත නැහැ, චෛසික නැහැ, මොකුත් නැහැනේ. හැබැයි නැති වුණාට ඒක මොකුත් නැහැ කියන්න බෑ. ඒක පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක්. ඇයි විද්‍යමානයි කියන්නේ? දැන් අපි හිතමු ගින්නක් තිබුණා. ඒ ගින්න නිව්වා. එතකොට දැන් නිව්වහම මොකද්ද එතන තියෙන්නේ? මොකක්වත් නැහැ. හැබැයි එතන යමක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? නිවුණු බව. ඒ නිවුණු බව තියනවා කියන්නේ නිවුණු බව නැත්තම් ඒක පත්තු වෙන්න ඕනේ එතන. ඒ නිසා නියුණු බව කියලා අපිට පෙන්වන්න යමක් නැති වුණාට ඒක ධර්ම වශයෙන් विद्यමානයි. අර මිරිඟුව වගේ කතාවක් නෑ. මිරිඳුව කියන එක ඈතින් පෙන්වන්න ළඟට ගියාම මොකුත් නෑ. එතකොට අර නියුණු බව කියන එක ඒ ඈතින් එකක් ළඟට එකක් එහෙම නෙමෙයි. ඒක विद्यමාන ධර්මයක්. ඒක ඒක ප්‍රායෝගිකව අපිට වටහා ගන්න පුළුවන්. න්‍යායාත්මකව විස්තර කරන්නත් පුළුවන්. ප්‍රායෝගිකව වටහා ගන්න පුළුවන්. අත්දකින්නත් පුළුවන්. තුවා කුෂ්ඨ රෝගයක් තිබුණා. ඒකට ප්‍රතිකාර කළා. ඒක අහෝසි වුණා. දැන් සනීපයි. ඒතකොට සනීපයි කියන්නේ මොකද්ද? අත ගන්නවා වගේ, හුලං වදිනවා වගේ, රත් වෙනවා වගේ, හීතල වෙනවා වගේ මොකක්වත් එතන නැහැ. මොකක්වත් නැති වුණාට එතන සනීපයි කියන එක බැහැර කරන්න බෑ. ඒක विद्यमान ධර්මයක්. එතන සනීප නැතිනම් දැන් ආය අර තිවිච්ච දුක පටන් ගන්න ඕන. ඒ දුක නැහැ කියන්නේ එතන සනීපේ තියනවා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ නිවන පවා නිවනෙහි අපිට දක්වන්නට මොකක්වත් නැහැ. හැබැයි පරමාර්ථ වශයෙන් පවතින ධර්මයක්. ඒ වගේ පටවියාපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ඊටත් වඩා සූක්ෂම විදිහට පරමාර්ථ වශයෙන් विद्यमान වෙන භෞතික ධර්ම. ඒ නිසා මිරිඟුවයි පටවි ධාතුවයි සමාන කොට හිතන්න බෑ. ඒ පරමාර්ථ සහ ප්‍රඥප්ති වල තියෙන වෙනසයි එතන තියෙන්නේ. මිරිඟුව කියන්නේ ප්‍රඥප්තිය, පටවි කියලා කියන්නේ පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්මය කියන්නේ සදාකාලික කියන අදහස නෙමෙයි. බෙදා බලලා බෙදලා බෙදලා අවසාන වශයෙන් බෙදුවට පස්සේ එතන විද්‍යමාන වෙන ක්‍රියාකාරී යමක් පවතිනවා කියන එක. ඒ කියන්නේ ඒ පවතිනවා කියන්නේ ඒකත් හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට අඩංගුයි. හැබැයි එතන ක්‍රියාකාරී යමක් තියෙනවා.